සම්පූර්ණයෙන්ම යම් ක්‍රමයකටද තියෙන්නේ ඒ ක්‍රමය පිරිස ඉදිරියේදී පිරිස නැතිනදී හැම වෙලෙම ඒ විදිහටම එදෙන්නේ. එතකොට එහෙනම් දැන් අද අපි ගොඩක් වෙලාවට අපි කතා කරපු සමහර ශික්ෂාපද තියෙනවා ඒ කියහැම ගමේදී විතරක් වෙනම සංවර වෙන එක. නමුත් පැවිද්දේ තියෙන සමහර දේවල් තියෙනවා ඒක එළියේ ඇතුලේ කියලා එකක් නෑ. එකම විදිහට ජීවිතේ තියෙන ඕන කරුණු තියෙනවා. ඒක තමයි සැබෑම ශ්‍රමණ භාවයේ පැවිද්දේ අර්ථය සිදු වෙන විදිය. නිරන්තරයෙන්ම නිහතමානී කීකරු ක්‍රම සහ ගුරුවරයා නැත්නම් කල්යාණ මිත්‍රයා සහිත ජීවිත භාවයේ අර්ථාන්විත වෙන ජීවිතයක් පැවිද්ද තුල තියෙනට ඕනේ. එහෙම තමයි පැවිද්දේ සුන්දරත්වය ගොඩාක් ප්‍රකට වෙන්නේ. මම අද පැහැදිලි කරලා දෙන්නේ ඊට අදාළ ලස්සන දේශනාවක් සාරිපුත්තු උත්තමය පැහැදිලි කරන මජ්ක්‍ධිම නිකායේ දෙකේ තියෙන ගුලිස්සානි සූත්‍රය. එවම මෙතන වශයෙන් ආනන්ද උත්තමයන් වහන්සේ ඉදිරිපත් කරන පළවෙනි සංගායනාවේදී ඒකන් සමයෙන් භගවා රාජකහේ විරති වේලවණේ කරණ්ඩක නිවාපි. භාගවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළා කරණ්ඩක නිවිලවනාරාමේ. තේනකෝපන සමයේන ගුලිස්සානි නාම බික්කු අරඤ්‍යකෝ පදර සමාචාරෝ සංගමජ්ජේ ඕසටෝ හෝති කේනචි දේව කරණීයේ ගුලිස්සානි කියන භික්ෂුව අරණ්‍ය වාසයක ඉඳලා අරණ්‍ය ඉඳලා කිසියම් කටයුත්ත සඳහා සංඝයා මැදට ඇවිල්ලා තිබුණා. ඒ ගුලිස්සානි භික්ෂුවගේ ඇවතුම් පැවතුම් හරිම ගුරුතුයි. ශ්‍රමණත්වයට ගැළපෙන විදිහේ ඇවතුම් පැවතුම් නැති ගොරෝසු ඇවතුම් පැවතුම් තිබුණි. తత్రకో ఆయస్మా సారిపుత్తో గులిస్సానిం బిక్కుం ఆరබ්බ బిక్కువాමන්තේසි. සාරිපුත් උත්තමයන් වහන්සේ ගුලිස්සානි භික්ෂුව මුල් කරගෙන ආරම්භයා භික්ෂුන් නැමතුවා. අමතලා මෙන්න මේ කාරණා ටික පැහැදිලි කරනවා. එතන කරුණු මම කියන්නේ කීපයක් තියෙනවා මේකෙත්. අරඤ්‍ය කියන ආවුසෝ බික්කුණා සංඝගතේ සංඝේ විහරන්තේන සබ්‍රාහ්මචාරීසු සගහාර වේන භවිතබ්බං සප්පතිස්සේන අවත්නි අරණ්‍ය වාසී භික්ෂුවක් සංඝයා මැදට ආවට පස්සේ ඒ සංඝයා කෙරෙහි යටහත් පැවතුම් ගෞරවයක් තිබිය යුතුයි සංඝයා මැදට ආවට පස්සේ සබ්‍රහ්මචාරී සංඝයා කෙරෙහි යටහත් පැවතුම් ගෞරවයක් තියෙන්න ඕනේ සංඝයා මතට ආවහම. සචේයවසෝ අරඤ්‍යකෝ බික්කු සංඝගතෝ සංඝේ විහෙරන්තෝ සබ්‍රහ්මචාරීසු අගාරවෝ හෝති අපපතිස්සතු අපපතිස්සෝ. ඉතින් යම්කිසි අරඤ්‍ය භික්ෂුවක් සංඝයා මතට ආවට පස්සේ ඒ සබ්‍රහ්මචාරී සංඝයා කෙරෙහි යටහත් පැවතුම් බවක් ගෞරවයක් නැතුව නම් වාසය කරන්නේ. තස්ස භවಂತಿ චත්තාරෝ ඔහුට මෙන්න මේ විදිහේ වත්තාරෝ කස්සප ඔහුට මෙන්න මේ විදිහේ නුගුණ කීමක් කියන්න කියන්නේ අරහත් ප්‍රවතුන් අසු වාසය කරනවා සංඝයා මැදට ඇවිදිලා මේ නුගුණේ කියන්න වෙනවා මොකද්ද කිම්පණිමිස්ස කිම්පණිමස්ස ආයස්මතු වරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ ආයස්මා සබ්‍රහ්මචාරීසු අගාරෝ අපපති අපතිස්සෝ තිස්ස භවಂತಿ වත්තාරෝ කිම මේ ආයස්මතු අරණ්‍ය වාසී බුද්ධකලා නිදහසේ වාසය කරපිටි අර්ථය මොකක්ද මොන අර්ථයක්ද වාසය කරපිටි සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියට හත්වතුන් බවක් නැහැ ගෞරවයක් නැහැ මෙන්න මේ විදිහට සංඝයා මැදට ආවට පස්සේ සබ්‍රහ්මචාරින් වහන්සේලා කෙරේ අටහත්ය උතුම් බවක් නැත්තම් මෙන්න මේ නුගුණය අහඬ හම්බ වෙනවා. ඒ නිසාම ඇවැටනි සබ්‍රහ්මචාරින් වහන්සේලා කෙරෙහි අරණ්‍ය වාසී භික්ෂුන් ආවට පස්සේ පිරිසිදෙන් අරණ්‍ය වාසී කියන හුදකලාව ඉන්නවා කියන එක. සංඝයා මැදට ආවට පස්සේ hina වෙලා කතා කරලා විහිළු කර කර ඉන්න කාරණාවෙන් තොරව යටහත්වතුම් භවෙන් යුක්තව වාසය කරන්න ඕන එක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව අරඤ්‍යකේන ආවසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන් තේන ආසන කුසලේන භවිතබ්බා. ඉති තේරාච භික්ඛු නානු නානුපඛජ්ජ නිසිදිස්සා. නච නචේ නවේච භික්ඛුන ආසනේ පටිභායිස්සාමීති. අරණ්‍ය භික්ෂුන් වහන්සේලා සංඝයාමතට ආවට පස්සේ ඉස්තවිර භික්ෂූන් හා ඒ කියන්නේ හරියට ආසන පිළිබඳ දක්ෂතාවය තියෙන්න ඕන. ඉස්තවිර භික්ෂූන් හා නොගැටෙන්නට ඕන. නවක භික්ෂුන් ආසනවලින් නැගිට නොනැගිටවන්නට ඕන. ඒ කියන්නේ ඉෂ්ඨවර භික්ෂුන් වහන්සේලා එක්ක විශාල ගෞරවාන්විත භාවයක් තියෙනට ඕන. ඉතින් අරණ්‍ය භික්ෂුවක් කොහොම ඇවිදින්ලා ඉෂ්ඨවර භික්ෂුවන්ට ගෞරව නැත්තම් නවක භික්ෂුන් ආසනවලින් තොර කරනවා නම් අන්නේ කෙනාට මෙන්න මේ නුගුණේ කියන්නේ සුදුසුයි. මොකද්ද? එයාට ඉඳ තියෙනවා මේ නුගුණේ කියන්නේ. මේ ආරණ්‍ය වාසය කළ හුදකලාව ඉඳලා නිදහසේ වාසය කිරීම අර්ථය මොකක්ද? මොකද කරලා තියෙන්නේ? දැන් මේ සංඝයා මතට ආවට පස්සේ ආසන කුසලේ නැහැ. ඉස්තර භික්ෂූන්ට ගෞරව කරන්න ඕනේ කියන ස්වභාවය නැහැ. නවක භික්ෂූන් ආසනෙ නිරපනවා කියන කාරණාව නිසා මොකද අර්ථය? ඒ නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ආරණ්‍ය ඉඳලා භික්ෂූන් වහන්සේලා ස්ත්‍රවිර භික්ෂූන්ට සුදුසු ආසන ගෞරවය දක්වන්නට ඕනේ. නවක භික්ෂූන් ආසන නිරපන්න නැති වෙන්නට ඕනේ. කියන්නේ විදිහට කටයුතු කරන්න ඕන. අරඤ්‍ය කියන අවස්ව බික්කුණා සංඝගතේන සංගේ විහෙරන්තේන නාති කාලේන ගාමෝ පවිචිතබ්බෝ නාති දිවා පටික්කමිතබ්බං අරන්නේ ඉඳලා සංඝයා මෙතට ආව භික්ෂුව උදෑසනින්ම ගොඩාක් උදෙන් ගම් ගමට යන්න හොඳ නැහැ. දවල් වෙලා ගමෙන් එන්න හොඳ නැහැ. ඉතින් අරන් ඉඳලා භික්ෂුව ගොඩාක් උදෙන් ගමට යනවා නම් දවල් වෙලා කියන්නේ කියන්නේ ගියොත් ඒ කටයුතු කරන්න වෙනවා කියන්නේ. ගොඩක් පරක්කලා එනවා නම් එයාට චෝදනා කරන්න මේ වගේ දේවල් ලැබෙනවා චෝදනාව. මොකද්ද මේ අරන් ඉඳලා කරලා තියෙන වැඩි? ගොඩාක් කලින් ගමට යනවා, පින්දපාත යනවා. ගොඩාක් පරක්කලා එනවා. මොනවද මේ කරලා තියෙන වැඩි? ඒ නිසා බුදුරණවහන්සේ සාරිපුත්‍ර සානස් වදාරනවා. අරණ්‍ය භික්ෂූන් වහන්සේලා ගමට සංඝයා මැදට ආවට පස්සේ ගොඩාක් කලින් ගමට යන්නේ නැතුව ගොඩාක් පහු වෙලා ගමෙන් ඉන්නේ නැතුව ඉන්න ඕනේ කියලා හික්මෙන්නට ඕනේ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. තුනයි කාරණා. හතරවෙනි කාරණාව අරඤ්‍යකේනාවසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහෙරන්තේන නේ පූරේ භත්තම් පච්චාබත්තම් කුලිය චාරිත්තම් ආපරිතබ්බෝ අරන් ඉඳලා සංඝයාමතර ආව භික්ෂූන් පෙරවරු කාලයේ හවස් කාලයේ දායක පවුලට ගම් ගම් බෙදිය නොවැදී යුතුයි දැන් අර බලන්න කොහේනම් මේ කරුණ එක බලනකොට අර ගුරුවරයාට කියලා ආරණ්‍යෙන් පිටට යන්න ඕනේ කියන කාරණාවම කොච්චර සාධාරණද කියලා. සම්පූර්ණයෙන් Tamanට හිතමනාපෙට ඒ විතරනේ ශික්ෂා පදයකුත් තියෙනවා වෙනම ගමෙන් එළියට යනකොට කාට හරි නොකිය යන්න බෑ. කිසි කෙනෙකුට නොකිය යන්න බෑ. කාට හරි සංඝයාට සංඝ සංඝයාට නොකිය යන්න බෑ. ඒක ආචාර ගෝල සම්බන්ධයෙන් තියෙනවා ආචාර්යවරයාගේ අවසර නැතුව යන්න බෑ. දැන් බලන්නකෝ මේ කාරණාව. පෙරවරු හවස්වරු හෝ ගම් ගම්මුලට හැසිරීමට නොයා යුතුයි. ඉතින් යම් කිසි කෙනෙක් එහෙම යනවා නම් එයාට චෝදනා ලැබුණා මොනවද ආරන්න කියලා කරලා තියෙන්නේ? ඉවේ කියලා මොනවද කරලා තියෙන්නේ? මේ උදේවරු හවස්වරු මේ ගම් වදිනවා. ගෙවල් වලට යනවා. එතකොට ඕන දෙයක් එක්ක ඉතින් ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා අරණ්‍ය වාසී භික්ෂුව විසින් සංඝයා මැද පැමිණියාට පස්සේ පස්වරියෝ හෝ උදේවරියෝ ගෙවල් වලට ගම් නොවේ දිය යුතුයි. අරඤ්‍යකේන හවසෝ බික්කුණා සංඝගතේන සංඝේ විහෙරන්තේන අනුද්ධ අනුද්ධතේන භවිතබ්බං අචපලේන අරණ්‍ය අය සංඝයා මුදට ආවට පස්සේ උඩගු නොවිය යුතුයි චපල නොවිය යුතුයි උඩගු නොවිය යුතුයි චපල නොවිය යුතුයි ඒතර උඩගු වෙනවා චපල වෙනවා කියන කාරණාව චපලයි උඩගු බව උඩගු කියන්නේ මහාන්තත් භාවයක් කියන එකනේ චපලයි කියන අර අමුතු ගතිනේ. අන්න එහෙම කියන්නේ භික්ෂුවකගේ ගති නැති වෙන්නට ඕන. ඉතින් උඩගු චපල වෙනවා නම් උඩගු වෙනවා නම් චපල වෙනවා නම් මොකද්ද මේ අරණෙල්ල කරපු වැඩි අර්ථය? කිසි වැඩක් කරලා නැහැ. අන්න ඒ චෝදනාව ලැබිය යුතුයි කියන. ඒ නිසා අරණේ ඉඳලා එන භික්ෂුව සංඝය අතරට එනකොට උඩගු නොවිය යුතුයි, චපල නොවිය යුතුයි. ඊළඟ කාරණාව අරණ්‍ය කියන ආවසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහෙරන්තේන අමු කරේන භවිතබ්බම් අවිකින්න වාචින් ඔන්න හොඳ කාරණාව. අරණ්‍ය වාසී වික්ෂූන් සංඝයා මැදට ආවට පස්සේ සංඝයා අතර වාසය කරද්දී කටමැද දොඩවන්නේ නැති වෙන්නට ඕන. විසුරුණු වචන නැත්තේක් වෙන්නට ඕන. ඒ කියන්නේ ඔහි කටට එන දේවල් කියවන එක. ඔහි කියවනවා. කිසි අර්ථයක් නැහැ. ඊළඟට විහිළු කරනවා කියන එක. මෙන්න මේ විදිහට පිරිසිද්දී පිරිස එක්ක ඉන්නකොට කටමැද දෙවිලි ඒ වගේම විසුරුණු වචන කීම මෙන්න මේක නොකළ යුතුයි. අරන්නේ ඉඳලා භික්ෂුව මෙන්න මේ විදිහට කියන කරනවා නම් කටමැද දොඩවන එකයි. ඔහි මොනවද කිසිම වචන අර්ථයක් නැති දේවල් ඔහි කියවනවා. විහිළුවක් වෙන්න පුළුවන්. මොනවා හරි කාරණාවක් වෙන්න පුළුවන්. අර්ථයකින් තොරව කියවනවා. මොනවද මෙච්චර අරන්නේ කරලා තියෙන්නේ? මොනවද හුදකලාවේ කරලා තියෙන්නේ? ඔන්න ඔය චෝදනාව ලැබී යුතුයි. ඒ නිසා අරණ්‍ය භික්ෂුන් වහන්සේ සංඝයා මැදට ආවට පස්සේ කටමැද දෙදවීම නැති වෙන්නට ඕනේ. ඒ වගේම විසිරුණු වචන කතා කියන්න නැති වෙන්නට ඕනේ. එහෙනම් අපි වචනයක් කතා කළ යුත්තේ අර්ථයක් සහිත අවශ්‍ය දෙයක් විතරයි. හොඳට තේරුම් ගන්න විහිළු කරන ඒවා, hina වෙන දේවල් කතා කරන ඒවා අන්න ඒවා නොවෙන්නට ඕනේ. ඊළඟට අරඤ්‍යකේ නාවසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහෙරන්තේන සුබ්බචේන භවිතබ්බං කල්යාණ මිත්තේ. අරණ්‍ය භික්ෂුවක් සංඝයා මැදට ආවට පස්සේ කීකරු භාවයේ තියෙනට කොට කල්යාණ මිත්‍රයේ යුතුය වෙන්නට ඕනේ. යුක්ත භාවයක්. නෝ බලන්නකෝ එහෙනම් මම අර පටන් ගනිද්දිම කිව්වේ මුළු ජීවිතේම කල්යාණ මිත්‍රයේ යුක්ත භාවයක් එක්ක තියෙන්න ඕනේ කියන්නේ. දැන් මේකේ පැහැදිලි කරනවා කල්යාණ මිත්‍රයෙකුගෙන් යුක්ත භාවයක් තියෙනකොට එයාගේ ජීවිතේ එයා කරන කර්ම එකක්ව යාට ඕන දේවල් නෑ. එයාගේ ජීවිතය කරන කාරණ එකක්වත් එයාට ඕන දේවල් යන බන කීකරුකම. අහලා අහලා හැම එකම අහලා හැම එකම කියලා අවසර අරගෙන. ඒතකොට අන්නේ විදිහට කරන කාරණාවක් ජීවිතේ ඉදින් නැත්තම් මොනවද අනන්නේ කරලා තියෙන්නේ? නිදහස මොනවද කරලා තියෙන්නේ? ඒ තාමත් තමන්ගේ මතයම තියෙන්නේ. දැන් බලන්න මේ මොකද්ද මේ කියන්නේ නිවන් දකින්න මාර්ගය පුරුදු කරන්නේ කියලා. දැන් සංගයමකට ආවට පස්සේ තමන්ගේ හිතමනාප දේවල් නම් කරන්නේ. තමන්ට හිතන දේවල් නම් කරන්නේ. කීකරු භාවයෙන් කල්යාණ මිත්‍රයේ යුක්ත භාවයක් නැතිනම් දැන් බලන්නකෝ කොච්චර සාධාරණද කියන එක බුදුරණවහන්සේ දේශනා කරනවා උපාධ්‍යයන් වහන්සේගෙන් ආචාර්යවරයාගෙන් අහන්න නැතුව තව කෙනෙකුට උපස්ථාන කරන්න බෑ. තව කෙනෙකුගෙන් උපස්ථාන ලබන්න බෑ. තව කෙනෙකුට තමන්ගේ කිසිම පරිස්කාරයක් දෙන්න බෑ. තව කෙනෙකුගෙන් පරිස්කාරයක් ගන්න බෑ. දැන් අපි හිතමු පිරිසිමැද වාසය කරනවා කියලා. කාට හරි අසනීපයක් ඇවිල්ලා මොනවා හරි දෙයක් වුණා. එතකොට මොකද්ද විය යුත්තේ? සමින්වාස මං අරයට උපස්ථාන කරන්න. ඊළඟට මං අරයට උපස්ථානයක් ගන්නද? ඊළඟට මොන හරි කවුරු දෙනවනම් සමින්වාස මේක මං ගන්නද? සමින්වාස මම මේක අරයට දෙන්නද? දැන් මොකද්ද ඉතින් කියවෙන්නේ? හැම වෙලෙම කල්යාණ මිත්‍රයාගේ යුක්ත භාවය කීකරු භාවය කියලා. එතකොට තමන්ට ඕන දේ කටයුතු වෙන්නේ නැහැ. නැත්තම් මොකද වෙන්නේ? තමන්ට හිතයි සියයට උපස්ථාන කරන එකයි යාළඟ උපස්ථාන ගන්න එකයි ඊළඟට Tamanට හිතයි සියයකින් Taman හොඳයි කියලා හිතන අයට කීක දේවල් දෙන එකයි කීක දේවල් ගන්න එකයි මම ඔයාලට කිව්වේ අපට විශේෂ ඔයාලා කවුරු විශේෂ නැහැ කියලා. දැන් අපට විශේෂමත් වෙන කවුරු හරි අන්න අපි හිතයි සියයට එතකොට අර අපට ඕන දේ අපි කරන්නේ. මමත් ඒ ඕන එක. මමත් ඒ ඕන දේ තියෙනවා. එතකොට අපට අපට හිතයි සිය කෙනෙකුට විශේෂ වරප්‍රසාද විශේෂ සැලකිලි විශේෂ දේවල්. අන්න ඒ වගේ දේවල් නැහැ. එතකොට අපට හිත විශේෂ කෙනෙක්ගෙන් උපස්ථාන ලබා ගන්න දේවල් විශේෂ කෙනෙකුට උපස්ථාන කරන දේවල් ඒ වගේ දේවල් නැහැ. එතකොට එහෙනම් අර සංඝයා මැදට ගියාට පස්සේ කීකරුකමෙන් යුක්ත වෙනකොට, කල්යාණ මිත්‍රෙන් යුක්ත වෙනකොට ඔය ඔව තමයි ප්‍රකට වෙන්න තියෙන්නේ. ඒ දැන් සංඝයා මැදට ගියරොත් උපස්ථාන කරන්න අවස්ථාව ලැබෙනවා. පිරිකර ලබන්න අවස්ථාව ලැබෙනවා. පිරිකර දෙන්න අවස්ථාව එනවා. උපස්ථාන ලබන්න අවස්ථාව එනවා. එතකොට Tamanට ඕන විදිහට ඒ කාරණා කරන්න අයිතියක් නැහැ. නැති බව තමන් හිතමනාපේ දේවල් නොකරන භාවය දැන් බාහිරට ප්‍රකට වෙන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? අන්න අර චෝදනාව. මොනවද අරන් ඉඳලා මෙච්චර කල් කරේ? අපේ භාෂාවෙන් අපි කියවොත් කිව්වොත් මෙච්චර කල් පොල් ගෑවද? පොල් කතාව නේ. මොනවද කරේ? එහෙනම් අන්න කීකර භාවයේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන තෝරන. ඊළඟ එක අරඤ්‍යකේන ආවසෝ භික්ඛුනා ඉන්ද්‍රියේසු ගුත්තද්්වාරේන භවිතබ්බා. අරන්නේ වාසය කරන භික්ෂුව ඉන්ද්‍රිය රැකපු ඉන්ද්‍රියයන්ගෙන් යුක්ත වෙන්නට ඕනේ. ඉතින් අරන්නේ වාසය කරන භික්ෂුව ඉන්ද්‍රිය අගුත්වද්්වාරය නම් වෙන්නේ අන්න මොකද්ද මේ කරේට වෙලා අරන්නට වෙලා හුදකලා ඉඳලා මොනවද මේ කරගෙන තියෙන්නේ? ඉන්ද්‍රිය සංවරයක් නැහැ. අන්න චෝදනා ලබන්න තියෙනවා. ඊළඟට අරඤ්‍යකේන ආවසු භික්ඛුනා භෝජනේ මත්සඤ්ඤුතා භවිතබ්බා. භෝජනේ මාත්‍රාව දැනගන්නට ඕන. බඩජාරි ගමන කන්න නැතුව භෝජනේ මාත්‍රාව දැනගන්න ඕන. එහෙම නැතුවත් එහෙම මොනවද මෙච්චර කල අරන් ඉල කළා? නැමේ හැම එකම අදාළයි. දැන් බලනකොට කල්යාණ මිත්‍රත්වයේ ඒ ඒ යෙදෙන කාරණාව සංඝයා මැදදී කොච්චර අර්ථාන්විත වෙනවද කියන්නේ. මොකද හේතුව ඒවා පුරා ප්‍රායෝගිකයි. නැත්තම් ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒක බුදුරණවහන්සේ පෙන්වා දෙලා තියෙන එකත් එක්ක. ඒ නිසා භෝජනේ මත්පණිතාවිය යුතුයි. ඊළඟ එක අරණ්‍ය කියන හවසෝ බික්කුණා ජාගරයන් අනුයුක්ත භාවයට අරණ්‍ය වාස කරන බික්සෝ ජාගරියාණු නිදිවැරීම නිදිවැරීම කියන මේක විග්‍රහ වෙනවා ජාගරියාණු යෝගී කොහොමද විග්‍රහ වෙන්නේ රාත්‍රියේ පච්චම පූර්ව යාමයේදී සිහියෙන් යුක්තව බණ භාවනා කරමින් ඉන්නවා. රාත්‍රියේ මධ්‍යම යාමයේදී සැතපෙනවා සිංහසෙයියාවේ. නැගිටීම අපේක්ෂාවයි. රාත්‍රියේ පච්චම යාමයේදී ආයි ධර්ම හැසිරෙනවා. එතකොට జాగරියාන යෝගය කියන්නේ තනිකර නිදානු ගැනීම නෙමෙයි. රාත්‍රියේ මධ්‍යම යාමයේ නිදා ගන්න. ඉතින් එහෙම නොකරනවා නම් මොනවද ආරම්භලා කරලා තියෙනව ඉච්චර කාලේ? කියලා චෝදනා ලබන සුසුයි. ඒ නිසා జాగරියාණ යෝගී යුක්ත වෙන්න ඕන. අරඤ්‍යකේනාවස බික්කුණ ආරද්ධ වීරියෙන් භවිතබ්බා. අරඤ්‍යකේ වාසය කරන භික්ෂුව පටන්ගත් වීරියෙන් යුක්ත වෙන්න ඕන. පටන්ගත් වීරිය. පටන්ගත් වීරියෙන් යුක්ත නැත්නම් මොනවද ආරණ්‍යට දාසලා තියෙන්නේ? ඔන්න ඔය චෝදනාව ලැබිය යුතුයි. ඒ නිසා පටන්ගත් වීරියෙන් යුක්ත වෙන්න ඕන. අරඤ්‍යකේනාවසෝ බික්කුණ උපට්ඨිත සතිනා භාවේ තබ්බ. එළඹ සිටි සිහියෙන් නිකං ඔහි සිහි විකෘති භාවය. දැන් අර කට වාචාලකමට කතා කරන්න විහිළු කරන්න hina වෙන්නේ ඒ වගේ දේවල් වෙන්නේ මොකක් එකද? අර පුංචි පුංචි විහිළු වහනේ. එළඹ සිටි සිහියක් නැති නිසානේ. එතකොට නම් එළඹ සිටි සිහියක් තියෙන්නට ඕන. එළඹ සිටි සිහියක් තියෙනවා නම් අන්න හරි. නොලැබෙනවා නම් මොනවද අරන්නට වෙලා කරලා තියෙන්නේ කියලා චෝදනා ලැබියක. අරඤ්‍යකේන ආවතු බික්කුණා සමාහිතේන භවිතබ්බ සමාධියෙන් යුක්ත වෙනවා. එකගත්ය. එතකොට එකගත්යෙන් යුක්ත භාවය නැතිනම් මොනවද මේ කරලා තියෙන අරණට වෙලා? චෝදනා ලැබෙනවා. ඊළඟට අරඤ්‍යකේන ආවතු බික්කුණා පඤ්ඤවතා භවිතබ්බ ප්‍රඥාවන්ත විය යුතුයි. නම් ප්‍රඥාවන්ත භාවය බාහිරට ප්‍රකට වෙනවා කියන කාරණාව අපි ගොඩාක් සූත්‍රවලදී කතා කළා. එතකොට සක්කා නිරෝධ යථාර්ථවාදී වෙන වැඩපිළිවෙලක් ජීවිතයේ සිදුවෙන භාවය සමාජයට බාහිරට ප්‍රකට වෙන්නේ. තමන්ගේ විචමනාපයට තමන්ගේ හිතට එන විදිහට කටයුතු කිරීමකින් තොර වැඩපිළිවෙලක් ප්‍රායෝගික වීම. එහෙම නැත්නම් මොනවද මේ අරන්නට ලක් කරලා තියෙන්නේ කියලා අන්න අර චෝදනාව ලැබෙනවා. ඒ නිසා අරඤ්‍යක භික්ෂු ප්‍රඥාවන්ත විය යුතුයි. අරඤ්‍යකේ නාවතු භික්ඛුන අභිධම්මේ අභිවිනේ යෝගකරණීයෝ සංතාවතු අරඤ්‍යකම් අභිධම්ම අභිනේ ඔන්න ගැඹුරු ධර්මයේ ගැඹුරු හික්මීම භාවිතයේ යුක්ත විය යුතුය. ගැඹුරු ධර්මයේ ගැඹුරු හික්මීමේ භාවිතයෙන් යුක්ත විය යුතුය. අනර මම අර මේ ළඟදිත් පැහැදිලි කරා මම හිතන්නේ ධම්මනි සූත්‍රයේ කොහෙද ධර්මයේ විනය දෙකක් හැටියට විග්‍රහය තිබ්බට ඒ දෙකම එකට යන්නේ. එතකොට එහෙනම් ඒ හික්මීමේ කෘත්‍ය තියෙද්දි සම්පූර්ණයෙන්ම ඒ ඒ හික්ම යථාර්ථවාදී වෙන්නට ඕනේ. අභිධර්මයේ අභිවිනය කියන කාරණාවෙන් යෙදීමක් වෙන්නට ඕනේ ජීවිතේ. ඒකෝර අභිධර්මයේ අභිවිනය යෙදෙනවා කියන කාරණාවත් ඇත්තටම ප්‍රායෝගිකවම සක්කාය නිරෝධයේ පැත්තමයි. ඉතින් අරණ්‍ය භික්ෂුවක් අභිධර්මයේ අභිවිනය යෙදීමේ භාවිතාව වෙන්නේ නැත්නම් මොනවද අරන්නම් මෙච්චර කරලා තියෙන්නේ කියලා චෝදනා ලැබිය යුතුයි. දැන් මේ වගේ දැන් මුල් මුලින් කියපු ටික කොහොමවත් තිබිය යුතු ඒවා නෙනේ. පස්සේ කියන ඒවා නම් ටික ටික දියුණු වෙනවා. මුලින් කියපු දෙයක් කොහොමද තිබියේ ඊළඟට අරඤ්‍යකේ නාවස බික්කුණා ඒකේ සන්ත විමුක්ඛා අතික්කම්ම රූපේ සන්ත විමුක්ඛෝ අතික්කම්ම රූපේ අරුප්පා තත්ත්ව යෝග කරණීය අන්න ඒවල් ලබන්න පුළුවන් සාන්ත විමුක්ඛ රූපේ ඉක්මවල අරූපේට සාන්ත විමුක්ඛ ලබන්න ඒකවල බලන්න එහෙනම් සාන්ත විමුක්ඛ ලැබීම වැඩපිළිවෙල ලෝකේ ජීවත් වෙලා ඉන්න කෙනෙකුට එයාගේ ජීවිතේ ජීවත් වීම භවෙදී එදෙන කරුණ සාන්ත විමුක්ඛ එන සාන්ත විමුක්තියෙන් යුක්ත වෙන්න ඕන. එහෙම නැත්තම් එයාගෙන් අහන්න සුදුසුයි කියනවා මොනවද අරන්ටලා කරේ කියලා. ඒ නිසා මේ සාන්ත විමුක්ස ලබා ගන්න හැකියාව ලැබෙන්න ඕන. අවසානික අරඤ්‍ය කේනා වූ බික්කුණ උත්තරී මනුස ධම්මේ යෝගෝ කරණී. උතුරු මිනිස් ධම් යෙදීමක් තියෙනතෝ. කියන්නේ අධිගමපත් වෙලා තියෙනතෝ. එහෙම නැත්නම් මොනවද ආරාණ්‍යටලා කරලා තියෙන්නේ කියලා ප්‍රශ්න කරන්නේ සුළු දෙයක්. ඔන්න ඔය ටික තමයි දේශනාවේ තියෙන්නේ. දැන් මේකේ කිව්ව අරණ්‍ය භික්ෂුව අරණ්‍ය භික්ෂුව කියන්නේ ඔක්කොම. ඔන්න මුගලන් ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නය. එවන් උත්‍රි ආයස්ම මහා මුගල්ලාන ආයස් මත සාරිපුත්තන් ඊටද වෝච. සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් මෙහිම ආන. අරඤ්‍යකේන අරඤ්‍යකේනේව නුකෝ ආවසෝ සාරිපුත්ත බික්කුණයි මේ ධම්මා සමාදාය වත්තබ්බා උදාහු ගාමන්ත විහාරිනාපීති දැන් ඔය කාරණාව හැබැයි සාරිපුත්තේනේ අරණ්‍ය වාසී භික්ෂුව පිළිබඳවනේ දැන් ওই කාරණා වදාලේ. එතකොට ග්‍රාම වාසී භික්ෂුව කරණ්‍ය වාසී භික්ෂුවට ගන්න ග්‍රාම වාසී භික්ෂුව වාසයක සමාදන් වෙන්නේ මොනවද කියලා. අරන් භික්ෂුව කන. ඔන්න දෙන උත්තරේ. අරඤ්‍යකේනාපි කෝවවසෝ මුග්ගල්ලාන බික්කුණා ඉමේ ධම්මා සමාදාය වත්තබ්බා අරණ්‍ය භික්ෂුව වැටනි අරණ්‍ය භික්ෂුව මේ කාරණා සමාදන් වෙලා තිබිය යුතුයි නම් පගේ ගාමන්ත විහාරේ ගාම විහාරයෙන් ගැන කවර කතාවද කියන්නේ අරණ්‍ය භික්ෂුවගේ මෙහෙම තියෙන්නට ඕන නම් ග්‍රාමවාසී භික්ෂුව ගැන කවර කතාවද කියන්නේ එහෙනම් ග්‍රාමවාසී භික්ෂුව ගැන ඒිට එහා තියෙන්න ඕන කියන කෙනෙක් කියන්නේ අරණ්‍ය භික්ෂුවගේ නම් අර බාහිර සංවරයකුත් තියෙනවා කාරණා එහෙනම් ග්‍රාමවාසී භික්ෂුව කොහොම වෙන්නට ඕනද එතකොට එහෙනම් බලන්න මේ දේශනාවේ මේ කාරණා ටික භික්ෂුවක් හැටියට ජීවිතයේ සංවර විය යුතු ආකාරය පිළිබඳව ලොකු විග්‍රහයක් තියෙනවා. ඉතින් මේ කාරණා ප්‍රායෝගික වෙන්න ඕනේ. මේ කාරණා ප්‍රායෝගික වුණොත් තමයි සැබෑවටම අර ශ්‍රවණ භාවයේදී කර්මය සහත්වාදී කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ තමයි ගුලිස්සානි සූත්‍රය. හොඳයි මේකේ මම ප්‍රශ්න තියෙනවා නේද? සාන්ත විමෝක්ෂය ලබන්න පුළුවන් කියනකයි උතුරු නිවිස්දන් ලබන්න පුළුවන් වෙනවා කියනකයි අපේ වෙනස්කම් ඒක උතුරු නිවිස්දන් මෙතන උතුරු මග බලන්න කතා කරා. සාන්ත විමෝක්ෂය කියනකොට ලෝකේ ජීවත් වෙද්දී කෙනෙක් හැටියට ඉද්දි ඒ කෙනාට ලබන්න පුළුවන් උත්තරම උත්තරම විමුක්තියන ශාන්ත විමුක්තිය කියන්නේ. අතන කෙනෙක් හැටි ලැබෙන එකක් නෙමෙයි අධිගම කියනකොට. ඒවා සනිකරම ඊතර වීම කියන එක. අසසාපද අරණ්‍ය වාසී ලුක්ෂ කරන්නේ. මේ ලංකාවේ සමාජය ගත්තම කොහොමද ඒක වෙන් කරන්න පාන්නේ? කැලේ කට්ටියද? අතහත්වාදීව අරණ්‍ය කියනකොට ගිහි අයගේ සම්බන්ධය නැහැ කියන එකමයි ගන්න පුළුවන් ප්‍රධානම. කියන්නේ පිළිලක් ගල ඉන්නකොට සම්පදාය ගන්න පුළුවන්. පිරිස ඉදිරියේ ඉන්නත් ගන්න පුළුවන් අරන්නේ එක මිනිස්සුන්ගේ සම්බන්ධය අඩු වුණාම. දැන් ගොඩාක් ලොකු ආරණ්‍ය ගත්තාම ප්‍රධාන අයගේ විතරන ගිහි අයගේ සම්බන්ධය තියෙනවා. අනිත් අයට නෑ. එතකොට ඒකත් අරණ්‍ය වාසී බවක් කියදෙනවා. ප්‍රධාන වශයෙන් අර්ථ ගන්න වෙන්නේ නම් ගොඩක් මුඩ කළා කියන්නේ. පිටින් සම්මා සමාධිය වැඩි කියලා එතකොට අපි සාමාන්‍ය සීතා වශයෙන් උපස්ථාන කරනවානේ එතකොට මේ අපි ආයේ දුක්ඛාසේ මේ මේ අවස්ථාවේදී නෑ ඒක ආගන්තුක සත්කාර. ඔව්. ඒක වෙනවා. හතර කියන්නේ පිරිස මැදද? පිරිස මැද සහ දැන් අපි හිතමු ඒක ආගන්තුකයි කියන එකයි නේවාසිකයි කියන එකයි දෙකක්නේ. ආගන්තුකයාගේ විවිධත්වයක් තියෙනවා. ආගන්තුකව ආවට පස්සේ යාට වෙනම සලකනවා. එයා වෙනම කෙනෙක්. අතන පෙන්නන්නේ හිම නෙමෙයි. නේවාසික කියන කාරණාව. අභිවිනය කියනකොට දුකාන්ත වගේ නෑ නෑ එහෙම නෙමෙයි. අභිවිනය කියනකොට ධර්මය යථාර්ථවාදී වෙනකොට ඊට අනුව හික්මීමක් එදෙනවා. මට ගෝචර නොවෙන්නා වූ ප්‍රතිපදාවකින් යුක්ත ධර්මයේ හික්මෙනකොට හික්මීමේ කෘත්‍යයක් තියෙනවා. ඒ තමයි අභිවිනය. මට ගෝචර නොවන වැඩපිළිවෙලක් ඒක. දැන් මම හිතලා කරන එකයි. මට ගෝචර නොවන දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් අරකම ගම කල්යාණ මිත්‍ර අනුගත වීම කියන කාරණාව. ඒ හික්මීමම තියෙනකොට මම මොන දෙයක් හිතියා හිතුවත් මට හිතෙන දෙයට අනුව නෙමේ කටයුතු කරන්නේ. එතකොට එතනදී යන්න කල්යාණ මිත්‍රයා කියන කාරණාව ඒ අවසරේ ඒ යොමු වීම ඒකත් එක්ක කටයුතු කරනකොට අර මගේ වපසරියේ මගේ රාමුවේ කොටු වීමේ හික්මීම නැති වෙනවා. මම මැදිහත් වෙනවා. එතකොට ඒකත් අභිවිනය කියන්නේ ගැඹුරු ධර්මයකම ගැඹුරු විනයක් කියන කාරණාවට දාලා. එන මට මගේ රාමුවකට මම සංකල්ප වලින් මගේ නිමිති වලින් දාගන්න මට ගෝචර දේවල් වලින් දාගන්න ස්වභාවයක හික්මීමක් වෙන එකක් නෙමෙයි. ඒක සැබෑම හික්මීම ඊතර වීමේ හික්මීම. ඊතරන පුජ්‍යලික ආවේනිකත්වයේ දෙන්නේ නැති බව. අවශ්‍යසනාති මේ අසනි කාරණාට කතා කරලා උදුරු නොවෙන්නේ දුරු නොවියන්නේ නැහැ මේ සපල වෙන්නේ නැහැ කියලා දුරු සනාති සාර පිටතනකට ගියාම සඵල වෙනවා කියලා කොයි වගේ පිටිච්චද සාර කතා කරන්නේ. පොඩක් හිතුවක්කාර මහන්තත්කමයි හිතුවක්කාරකමයි වගේ දේවල් ගන්න පුළුවන්. සාමාන්‍ය චපලයි කියලා වෙන මොකක්ද කියන්නේ? අවස්ථාවාදී. එතකොට අර Tamanට කියන්නේ Tamanට ලැබෙන ලාභයේදී Tamanට ලැබෙන ගෞරවයේදී Tamanට Tamanගේ අදහස ක්‍රියාත්මක කිරීමේ කියන කටයුත්තට ප්‍රධානත්වය දීලා කටයුතු කරනවා. අර මොකක්ද ඒකට කියන්නේ දැඩි කියලා තමයි කියන්නේ. උපේක්ෂාව නැති වෙනවා. කොහොමද උපේක්ෂාව නැහැ? මේක එකක් කරන ඔක්කොම තියෙනවා. සකල වේදම් බ්‍රහ්මචරියන් කියන කාරණාවේ තියෙන කාරණාව දෙන ඔක්කොම ටික තියෙනවා. ඒ ඊට අදාළව දැන් කොහොමද උතුරු මනසම් අරූප සමාධි ඒ කියන කාරණා ටික ඔක්කොම තියෙද්දි දැන් අනිත් බාහිර ඒකීමත් ඊටම තියෙනවනම් ඒ කරුණු තියෙනවා ඔක්කොම ටික තියෙනවා. කල්‍යාණ මිත්‍රත්වයේ කියන කාරණා. මෙතන සමහර ක්‍රමානුකූලව දියුණුවක් යන පැත්තකුත් වෙනවා ඒ කියන්නේ ලෝකේ හැසිරීම කියන කාරණාවයි මුලින් තියෙනවා. ඉතින් දැන් මේක නිදාණි වෙන්නේතර නිදාණි වෙච්ච කාරණාව එක්කමනේ තියෙන්නේ. ගොරෝසු පැවතුම් තිබ්බ මුලිස්සානි භික්ෂුව ගැනනේ. ඒ කාරණා නිදාණිතර ඒකත් එක්ක ගිහිල්ලා තව එතනින් එහා කරුණු ටිකක් කියනවා. ඒ පිළිවෙල දිනකොට ඒ වගේ ප්‍රවැත්මක් පේනවා ටිකක්. ජාලය යන යෝගයේ කියන්නේ සාමාන්‍යයෙන් වික්ෂයක් නම් පුරුදු කරන්න ගොඩක් දැන් ඔය කාරණා ටික අන්තිමට ඉක්කොන තියෙන එක ටිකක් ඉහළට යනකොට වේදනක ප්‍රතිපදාවේදී ඔව් ප්‍රතිපදාවේදී වේදනක ඒ කියන්නේ ඇත්තම කලයුත්තක් ලැබෙන තැනදී කලයුත්තක් ලැබෙන තැනදී කරන කාරණා. දැන් සාමාන්‍යයෙන් අපි මේකේ ජාගරියාණෝගේ පච්චිම යාමේ පූර්ව යාමයේ මධ්‍යම යාමයේ කියලා කතා කරනවා නම් පැය 12 තුනට බෙදුවහම 4 4 නෙන්නේ. එතකොට හවස 6යි උදේ 6 අතර ගත්තොත් එහෙම 6 10 10 2 2 6. හවස 6 උදේ 6 අතර නේ. හවස 6 උදේ 6 අතර. 10 දෙක එතකොට. කවුරුත් මෙතන හරි පියන් කොන දෙකක් ගන්න. ඔව්. ඒකම තියෙනවා. ඒ වගේ සමහර කාරණා කියන්නේ දැන් මේ ඒතර ගුරුවරයා ඉදින්නේ මේ ඔක්කොම දෙන්නේ. දැන් ගුරු නැත්තම් නැති අවස්ථාවක් උදා වුණාම කතා කරන්න දෙයක් නැහැ. වෙනම දේවල් නේ කාරණා. මම මහේශ්වර ආගන්තුක කියනකොට. ඒ වෙනම කාරණා. ජාතකයන් යෝගයේ කියනකොට දැනට අපි මේ කරන කාරණා ටික හොඳටම හොඳයි. ඒ කියන්නේ දැන් ඒ ඒ ඒකවත් අපි හුරු වෙනවා කියන එක දැන් අපි සාමාන්‍ය කාන්දර යම් ප්‍රමාණයකට කලින් නැගිටලා වන්දනා යොමු කරනවා. එතකොට අපි යම් හුරු වීමක් තියෙනවා. ඒ ඒ හුරු වීම සාමාන්‍යයෙන් අර සාමාන්‍ය දෙයකදී ගොඩක් වටිනවා. එතනින් එහා තව අපිට කරන්න ඕන දෙයක් හම්බෙච්ච තැනයි තමයි සමහර කාලවල මටත් තිබිලා තියෙනවා මේ නිින්ද යන්නේ නිින්ද යන්නේ එතකොට ඒ වගේ වෙලාවෙදි නිදා ගන්න ඕනේ නැහැ නේද? නිින්ද යන්නේ කියන්නේ ඇඟේ වෙහෙසර නෙවෙයි සතුටට. බොඩ්ඩක් නිදා නිදාගත්ත සමහරවිට විනාඩි 10කින් 15කින් විනාඩි පැය භාගකින් ඇහැරෙනවා. අර සතුට රන්නේ වගේ අවස්ථා එනකොට ඊළඟට ඉතින් කරන්න පුළුවන්. අපිට සමහරවිට කරන්න ඕනේ කියලා කියන්නේ නැහැ නිකන් ඔය ඉන්න ගතියක් තියෙනවා. ඒක අපි ඔව් දැන් අපට ඇත්තටම දැන් ඇත්තටම අපි අර අපි ආරන්නේ ගත්තාම මේ ලාණිගිනාවත් පීජාව සහ පින්ඩපාතය කියන එක හැරුණාම වෙන බර කටයුතු මොකුත් නෑනේ. බර කටයුතු කියන්නේ වැඩසටහන් ප්‍රෝග්‍රෑම් ඒව නෑනේ. එතකොට දැන් මට ටිකක් තියෙනවා. ඉතින් මට වැඩසටහන් ආදී දේවල් ගියාම ටිකක් තියෙනවා. එතකොට එහෙම නැති වුණාට පස්සේ අපට ඊළඟ දවස ගැන බලාපොරොත්තු තියාගන්න දෙයක් නෑනේ. එහෙම වුණාම අපට ඒ විදිහට හැරෙනම එල්ලක ගුණක් කමන්නේ. ඊට පස්සේ දේශනාවක් අහලා ධර්මයක් ඇති වෙන කාරණාව කරා ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඉතින් විවාහ කියලා ගත කරනකොට මේක සතුටක් එක තිබ්බොත් ඒක භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම සනස සමහර සතුටත් ඒ කියන්නේ ඇත්තටම ප්‍රීතිය, සැපය, සමාධිය ඔක්කොමත් ආවොත් තමයි ගොඩක් සාර්ථක. එහෙම ආවට පස්සේ දවල් කාණේ ලැබෙන වෙහස ලොකු වෙහසක් වෙන්නේ නැහැ. පුංචි වෙහසක් විතරයි තියෙන්නේ. නැත්තම් ඒ කියන්නේ පුංචි වෙහස පොඩි වෙලාවක් විවේකයක් ගන්න නැතිව. සමහර දේවල් කියනවා ඉතින් අපි ඒ අපි අපට ආවේනික විදිහට සමහර දේවල් හුරු කරගන්න ඕන දේවල් තියෙනවා. දැන් සමහර වෙලාවට තියෙනවා දැන් ඇත්තටම ඒ කාලේ දිවාවිකරණය තිබිලා තියෙනවා. නිදාගත්ත කුම්භකරණ වගේ නිදාගත්ත කියන එකම නෙමෙයි කම්මැලිකම. හැබැයි යම් දිවාවිහරණයක් ගත කරලා තියෙනවානේ. එතකොට ඒ ඒ දිවාවිහරණේ සමහරවට අර දේශගුණ විපර්යාස දේශගුණයේ ස්වභාවයයි ඇඟේ බද්මතයයි ඔය කාරණා ඔක්කොමත් එක්ක යම් විවේකයක අවස්ථාවක් තියෙනවා. ඔහේ කියන්නේ මේකේ කර්ම කියන්නේ මේක කියනකොට විරුද්ධ සත්‍ය දසකතාවෙන් අවක හරි කොහොමද දසකතාව ප්‍රදාන හරික අපට දේශනා කීපයක් හම්බ වෙනවානේ එකක් දසකතා ප්‍රදාන ඊළඟ අවශ්‍ය දේ විතරක් කතා කරනවා දැන් අපි වැඩක් පොත ගෙනත් තියන්න පොත ගෙනත් දෙන්න ගිලම් ප්‍රජක් හල් දෙන්න අරක හදන්න මේක හදන්න අරක තියන්න මේක තියන්න වැඩක් නේ අවශ්‍ය දේ නැතුව නිකන් ඔහේ කටමැද දොඩවන එකක් තියෙන නිකන් විහිළු කරමින් අන්නේ කාරණා නොවෙන්නට අනංගල සූත්‍රය අර උපක්ඛලේශ වල ගොඩක් සඳහන් වුණා තව කෙනෙක්ට සාපේක්ෂවනේ මට අර යන්න තු මට ලැබෙන එහෙම එකක් එතන එතන ඉච්ඡාව ගලත්තක් එක්කනේ අපිටම අපිට නිකන් තව කෙනෙකුට කිසි බලපෑමක් නැති ඉච්ඡාවක් කම් වෙනවා දැන් මොන තරම් තියෙනවා අපිට ටිකක් වැඩිපුර කන්න ඉතනගේ එතකොට තව කෙනෙකුට නොදී කරනවා කියන එක නෙවෙයි නමුත් එතන ඉච්ඡාවක් කැමැත්තක් ඒකත් උපක්ඛලේශ එහෙම උපක්ඛලේශයක් කියන එකට නැහැ නෙමෙයි නම් කෙලෙසයක් නේ කොහොම අපේ අසතුෂ්ණාව කියන කෙලෙසෙන්නේ ඒක ප්‍රහාණය කරන්නේදී අර වගේම තමයි ඔව් දිවෙන් ප්‍රහාණය කරනවා කියනකොට કોઈ කෙලෙසයක් එකයි ඒකයි භෝජනේ මාත්‍රාව කියන්නේ අවශ්‍ය ප්‍රමාණය දරන්න. ගොඩක් තියෙනවා කියලා අපිට. ඔව් ඒතකොට හරි තෘෂ්ණාව කියන්නේ ගන්න ඒක අඩු වෙනවා. හා. ඒක ගාතාවත් තියෙන්නේ නේද? භෝජනේ කවන්න දාන වරදලා ඌරෙක් වගේ කාලා එයාගෙන සෙල්ලු කරගෙන ඉන්න කෙනාට කොහෙද දුර කරා වෙලිල්ල තියෙන්නේ. ඔව්. ඒක තවත් තැන්වල තියෙනවා. දායකද කියලා. හ්ම්. නංගටි